ශාසනයක තිබෙන විරලක්ෂය. ඒ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙහි පහළව ලෝකයාට ප්‍රකාශ කරන ප්‍රධාන ධර්මය නම් මේ චතුරාර්ය සත්‍යය. ඒ චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීම නිසා තමයි උන්වහන්සේට බුද්ධ කියන ඒ අභිධානය නම ලැබෙන්නේ. ඒ චතුරාර්ය සත්‍යය උන්වහන්සේ අවබෝධ කරන්නේ කාගෙන්වත් අහලා නෙවෙයි. ඒ පොතපතකින් කියවලක් නෙවෙයි. තමන් වහන්සේගේම නිවන. ඒ කෙරෙනු ලබන අවබෝධයන් වහන්සේගෙන් අසා දැනගෙන අවබෝධ කරන අයනේ ඒ තරමකින් ප්‍රමාණයකින් නෙවෙයි මේ අවබෝධය ලබන්නේ. වහන්සේ සර්වාකාර අවබෝධයක් ලබන්න. චතුරාර්ය සත්‍යය පිළිබඳ නිර්වෘත්ති ඒ කිසිදු ඒ පිළිබඳ කිසිදු තැනක් උන්වහන්සේට අප්‍රකට නැහැ. ඒ දුක පිළිබඳව දැන ගැනීම දුක සර්වාකාරයෙන්ම දැනගන්න. හැම අයිරින්ම දැනගන්න. දැන් ශ්‍රාවකයන්ගේ අවබෝධය බුදුරජාණන් වහන්සේගේ වගේ නෙවෙයි. ඒ නිසා තමයි මේ ශ්‍රාවකයන්ට ශ්‍රාවකයේ චතුරාර්ය සත්‍ය දැන් පාරිපුත්‍ර මහා මොග්ගල්ලාන කියන මහන්සියලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. ඒ තමන් දේරු නුවණින් කියන්නේ අන්‍යයන්ගෙන් අසා නොඅසා නෙවෙයි අසලා වෙනවා. පරිත්‍රාම්බුරන්ට උපතිස්ස පරිත්‍රාජක වශයෙන් සිටියේදී ඒ අස්සජි හාමුදුරුවන් දේශනා කොට වදාළ ये धम्मा हेतु प्रभवा तेषं हेतुं तथागतो आह तेषं च यो निरोधो एवं वादी महासमनो යන ඒ චතුරාර්ය සත්‍ය ප්‍රතිසංයුක්ත ධාතා ධර්මය ඒ ධර්මෙහි ධාතාවේ ධාතාව සම්පූර්ණයෙන් ඇසීමට කලින් උන්වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළා සෝවාන් මාර්ග ඥානෙහි ඒ අතනතුරු ඒ தත්වය උන්වහන්සේට ඇති වෙන්නේ නැහැ. يعني අතනතුරු ඒ අවබෝධය ලබන්නට බැරි. ඇති වෙන නිසා මේ අවබෝධයේ අවස්ථාවේදී ලැබෙන. ඒ ඒ අවබෝධයේ වහන්සේට ඇති වූ අවබෝධය හිතේ ඥානයක් නෙවෙයි. හිතේ ඥානෙ මෙතන තියෙනවා. සෝතාපදාමී ප්‍රඥා හිතේ ඥානම. මේ ඥානෙ තියෙනවා. ඊළඟට වහන්සේ ඒ හිතේ ඥානෙහි සිහිතා භාවනාත්මය ඥානෙ වැඩි අය අවස්ථාව. ඉතින් ඒකට ඒ තරම් කල්ගත වෙන්නේ නැහැ. ඒට හේතුව මහන්සේ අතීත සංකාරය. මේ මාර්ගඵලාභි ගමේ කිරීමට අවශ්‍ය වෙන නුවණ දියුණු කර සිටිනවා. එනිසා දැන් උද්ගතිපද්ද පුද්ගලයෙක් හැටියට මේ ධර්මය අවබෝධ කළේ. එදින මේ කවරක වූවා අතිරාර්ය සත්‍ය අවබෝධ කරන විට ඒ ඇතිවන්නේ ඒ භාවනාවේ ඥානය භාවනාවෙන් උපදවා ගන්න නුවණක්. ඒ තවත් විදිහකින් කියනවා නම් ඒ සීල විසුද්ධිය ආදී විසුද්ධි සියල්ලම ඒ අවස්ථාවේදී සම්පූර්ණ වෙලා. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි ආදී වශයෙන් විසුද්ධි හතක් තිබෙනවා. ඒ ඥාන දර්ශන විසුද්ධිය කියන එක ලැබෙන විට අනිත් විසුද්ධි හයම සම්පූර්ණ වෙනවා. ඉතින් බොහොම කෙනිටව ඒ සිදුවෙතත් ඒ විසුද්ධියෙන් සම්පූර්ණ වන්නට ඕන. එහෙම නැතුව අතරමැදදී මේ ඥාන විසුද්ධිය ලැබීමක් සිදුවන්නේ නැහැ. මේ ඒකට තේරුම් ගන්නට ඕන මේ සිතේ තිබෙන වේගවත් බව. සිතේ බඳු ධර්මය. දැන් බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළ චතුරාර්ය සත්‍යයන් විදර්ශනා භූමියට භූමියට ඇතුළත් විදර්ශනාවේ කියන්නේ විශේෂ දැකීම කුමක්ද මේ විශේෂයෙන් දකින්නේ මේ දුක් වූ ඡන්ද පංචකය මේ ඡන්ද පංචකයේ පමණක් නෙවෙයි දකින්නේ ඡන්ද පංචකය ලබා දීමේ හේතුන්ද දකින්න හේතුවක් ඒකට දුකක් දුක ඇතිවීමේ හේතුවක් ඒ එහෙම තමයි නාම රූප පරිච්ඡේද ඥානය කියන එක මොනවද මේ නාම රූප වශයෙන් බෙදාගන්නේ? ජාතික දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණම්පි දුක්ඛං ආදි වශයෙන් දැක් වූ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ යමින් දක්වා වදාළ මේ පංච උපාදානස්කන්ධයයි. ඒ බෙදාගන්නේ නාම රූප වශයෙන්. ඒ නාම රූපයේ විදේ ඇතිවන දෙයක් හෝ කවුරුන් විසින් හෝ මවන දෙයක් හෝ නොවේ ඒවා ඇතිවීමේ හේතුන් ප්‍රත්‍යයන් පිටෙනවා ඒ තමයි සමුදය කියන්නේ අර දුක්ඛ සත්‍යය නේ සමුදය ඒවා උපදවාලන හේතු. ඒ සමුදය මේ නිසයි මේ ඇතිවන්නේ. ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උත්පාදා ඉදං උපජ්ජති. ඒ සමුදයට. ඒකට ඒ ධර්මයන්නේ ඒ ධර්මය නැතිවීමේ හේතු වෙනවා. දුක දුක ඇතිවීමේ හේතුවක්. ඉතින් ඒ දැකීම පළමු කොට ඇතිව මේ දැනීම ක්‍රමයෙන් දියුණු කරගෙන යන්නේ. ක්‍රමයෙන් දියුණු කරගෙන ගොස් එක් අවස්ථාවකදී ලෝකෝත්තර වශයෙන් මේ ඥානය පහළ වීම සිදු වෙනවා. ඒ ලෝකෝත්තර වශයෙන් මේ නුවණ උපදවා ගැනීමට ලෞකික වශයෙන් මේ නුවණ ඒ දක්වා දියුණු කරන්නේ. එහෙම නැතිව එක පාරකම ලෝකෝත්තරයට කන්නේ නැහැ. ඒ නිසායි මේ දුක්ඛ ආදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අන් කිසිදු මඟක් නැහැ භාවනාව කරලා. ඒක තේරුම් ගන්න. අන් කිසිදු මඟක්. කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට නම් කල යුතු තිබෙන්නේම භාවනාව. භාවනාවයි. දැන් කෙනෙක් කියන්නට පුළුවන් බුදුරජාණන් වහන්සේ දැන් උපදිස්ස පරිව්‍රාජකයන් පිළිබඳ කතාව. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා මේ මොහොතේදීම සෝවාන් ආදී මාර්ගඵලයන්ට ලැබුණා. රහත් වූ උතුමන් පිළිබඳව ධර්මයේ වෙනවා. ඒ අය ඉතින් භාවනා කළේ නැහැ නේද? නෑ ඒ අය භාවනා කළා. ඒ අවස්ථාවේදී කරන භාවනාවක්. හැමදෙනාම එක සමාන නුවණකින් යුක්තය නෙවේ. සමාන නුවණකින් දික්කන. ඒ නුවණ ඇති කරගත් තිබෙන නුවණ කෙනෙක් දියුණු කරගෙන යා යුතුයි. සමහරෙකුට බොහෝම දියුණු වෙලා තිබෙනවා. වමනා කරන්නේ ඒ දියුණු තත්වයෙන් එනේ දියුණු ලෞකික තත්වයෙන් ලෝකෝත්තරයට පැමිණීම පමණයි. ඒකයි ඒ අදුපාඩුවක් තිබෙන්නේ. ඒක සුදුසු අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. උපතිස්ස පරිත්‍යාගකයන්ට ඒ අවස්ථාව යෙදিলা අස්සජී හාමුදුරුවන් මුණ ගැසුණා. තවත් අයට බුදුරජාණන් වහන්සේ ගෙන් බණ සංහිත ලැබීමේ මේ අවස්ථාව ලැබුණා. ඒ වගේ හැම දිනාටම එහෙම පිළිසි අවස්ථාවක් ලැබෙන්නට ඕන. ඉතින් ඒ ලැබෙන පිළිසි අවස්ථාව දැන් විදර්ශනාව පිළිබඳව අසන්නට දැනගන්නට ඉගෙන ගන්නට අවස්ථාවක් ලැබෙන තුරු මේ විදර්ශනා භාවනා කරන්නට කෙනෙකුට මොහොතක් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ පිළිබඳව තියාගෙන ඒ වගේම ඒ පිළිබඳව අසන්නට කැමති වෙන අවස්ථාවක තමන්ට තිබෙන්නට ඕන. සමහර එහෙම අසන්නටවත් කැමති නැහැ. සමහර ඉන්න පුළුවන් මොකටද මේ විදර්ශනාවේ කියන්නේ? අපි අර ලේසි මගින් නිවන් දක්න. අපි බලාපොරොත්තු වන්නේ ලේසිම පිළිවෙතින් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ නමක නමක් මුණ ගැසීමටම බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේගෙන් අසන ධර්මය අහලා ඒ ධර්මයෙන් අවබෝධය ලබන්නට අපි බලාපොරොත්තු වෙනවා කියලා කෙනෙක් හිතන්නට පුළුවන්. නමුත් එහෙම හිතන කෙනෙක් වුණා බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේදී දේශනා කරන ධර්මය අසලා ඒ ධර්මයට අනුව Tamanගේ නුවණ වැඩිලා ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට නම් Taman ඊට සුදුසු ඒ නුවණ මේ ජීවිතයේ පිට දිනු කරගෙන යන්නට ඕන. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ බණ විසු පිරිස, මේ මාර්ගඵලාධිගමනයේ කළ පිරිස විතරයි. තව කොයිතරම් පිරිසක් අහන්නට ඇද්ද බලන්න. පනස්වන්නට ඇති. නමුත් ඒ අයට අපි දන්නවනේ සමහර කිසිපියන් වහන්සේව නිතරම ඇසුරු කළා. ඒ අයට යත් සමහරුන්ට වහන්සේ විශේෂයෙන් ධර්ම දේශනා කළා. නමුත් මාර්ගඵල අධිගමනයක් උනේ නැහැ. ඒ මාර්ගඵල අධිගමනයක් කරන්නට තරම් වැඩිනේ නෑ වුණේ නුවණ. ඉතින් නුවණ වැඩි වීමම තමයි මේ භාවනාවෙන් කරන්නට තිබෙන්නේ. ඒ නුවණ වඩනකොට නුවණත් සමග අනිත් ඔක්කොම ධර්ම වැඩෙනවා. නුවණ පමණක් නෙවෙයි වැඩෙන්නේ. විදර්ශනා කියන තැනදී ඒ වචනයෙන්ම කියවෙන්නේ නුවණ. විපස්සනා කියන ඒ වචනයෙන්ම දක්වන්නේ නුවණ, ප්‍රඥාව. ඒ ප්‍රඥාවමයි දක්වන්නේ. එතකොට විපස්සනා කියන එකෙන් නුවණම නම් දක්වන්නේ විපස්සනා භාවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ නුවණ වැඩි වීම. නුවණ දියුණු කිරීම. ඒ නුවණ දිනු කරන තැනත්තා නුවණ පමණක් නෙවෙයි දිනු කරන්නේ. මේ නුවණ එහෙම තනිවම දිනු වන ධර්මයක් නෙවෙයි. ඒ නුවණ දිනු වන්නට ඒ සමග පවත්නා අන්‍ය ධර්මයන්ද දිනු වෙන්නට ඕන. මොකද ඒවා ඒ උපකාරය නැතිව නුවණ පමණක් තනිව දිනු කරන්නට බෑ. ඒනිසයි භාවනා කරන විට භාවනා කරන පින්නතුන් දන්නවා. Taman භාවනාව ආරම්භ කළ අවස්ථාවේදී වගේ නෙවෙයි ඒ භාවනාව ටිකක් කල් පුරුදු කරනකොට ඇතිවන తත්වය. එයින් Tamanට තේරුම් ගන්නට පුළුවන් ඒ භාවනාව ආරම්භ කරන කාලයේදී Tamanගේ සිත පැවතුණු හැටියට වඩා භාවනාව පුරුදු වුණාට සතු අමුතු තත්වයකින් පවතිනවා. ඒ අමුතු තත්වය කියන්නේ අනිකක් නෙවෙයි ඒ සිතේ උපදනා ධර්මයන්ගේ තිබෙන වර්ධනය වැඩි වීම දිනුවා. සිහිය කලින් තිබුණාට වඩා වැඩෙනවා. සමාධිය කලින් තිබුණාට වඩා වැඩෙනවා. වීරියය කලින් තිබුණාට වඩා වැඩෙනවා. ওই විදිහට ඒ ඒ සමග උපදන ධර්ම. දැන් මාර්ග ධර්ම වශයෙන්ම දක්වන ඒවයින් පහක් තිබෙනවනේ. භාවනාවේදී අපි දීවි කරන්නේ අනිත් ඒවා ඒ සුදුසු අවස්ථාවලදී ලැබෙන විරති විදිහන්නේ ඒ ඉතිරි පහ පහ භාවනා කරන අවස්ථාවලදී අපි ජීවිත නොවනේ ඉතින් මේ භාවනා කරන තැනත්තා සීලයක පිහිටා යුතුයි ඒකද සිල්වත් බවත් ඒක නැත්තාට පිළි ඒ සිල්වත්ව සිටිනේ සමාධි පාස්තික ධර්මත් ප්‍රඥා පාස්තික ධර්මත් කියන මේවා දීවි කරනවා. භාවනාවේදී ඒකයි සිදුවන්නේ. සමාධිය කටකොට ප්‍රඥාව ලබන්නට බෑ. සමාධියේ උපකාරය ලබාගෙනමයි ප්‍රඥාව ලබන්නට සිදුවෙන්නේ. ප්‍රඥාව වඩන්නට සිදුවෙන්නේ. සමාධිමත් සිතක මිසක ඒ සමාධියෙන් තොර සිතක ප්‍රඥාව උපදවා ගන්නට බෑ. එතකොට තේන්නේ නෑ. නුවණ උපදින්නේ නෑ. හරියට කරුණ දකින්නට බෑ. සමාධියෙන් එකඟ කර දෙන්නට ඕන. එවිට නුවණින් නුවණින් නුවණ තමයි ආලෝක කරනවා. ආලෝක. එතකොට ඒ ආලෝකයෙන් අඳුරු තිබුණු දෙයක් එළිය වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව පිළිබඳව ඒ විදිහේ ප්‍රශංසාවක් උන්වහන්සේට කරන්නේ බොහෝ දෙනෙක් නේ. අන්ධකාරේවා තේලපජ්ජෝතං ධාරේ. සත්තුමන්තෝ රූපාන් ධක්ඛන්ති. අන්ධකාරයේව තේලපද්දූති. හරියට අමුරෙහි තෙල් කහනක් අල්ලනවා, දල්වනවා වගේ. ඇස් තියන අයට බලා ගන්න. ඒ වගේ ඒ මේ නුවණ ඇති වුණාම නුවණ නැතිව වීම හේතු කොටගෙනයි මේ අඳුර පැවතින්නේ. අඳුර නම් පවතින්නේ අඳුර තිබෙන තැන්වල තිබෙන දෙයක් කෙනෙකුට පෙනෙන්නේ නැහැ. ඒ වගේ තත්වයකදී නුවණ නැති අවස්ථාවලදී තිබෙනවා. ඒ නිසා ඒ චතුරාර්ය සත්‍යය කියන්නේ අපගෙන් අන්‍ය වූ දේහයට ධර්මයක් හැටියට දක්වන්නට තිබෙන්නේ එකමයි. එකමයි කීවේ නිර්වාණ ධර්ම. ඒකේ නිර්වාණ ධර්මයක් මේ අනුසාරයෙන් සොයා ගන්නට තිබෙන්නේ. ඒනිසා ඉන්ද්‍රජාලන් වහන්සේ වදාළේ විමසින් වේව ඥානමත්යේ කලෙදරේ සසඤ්ඤම් සමනකේ ලෝකංච පඤ්ඤපේවි ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධ ගාමිනි සතිපදංච දැන් ඒක කෙනෙක් විස්තර කරන්නේ කියාදෙන්නේ තෝරන්නේ පැහැදිලි කරන්නේ ඒ ලෝකයක් ලෝක සමුදයක් ලෝක නිරෝධයක් ලෝක නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් මේ ස්කන්ධ පංචකෙහිම අප පනවනවයි හීන ඇත්තේ කියන එකයි පැහැදිලි කිරීම වශයෙන් කෙනෙක් කියන්නේ. එහෙම තෝරන විට නිවනත් මෙතනමයි කියලා ගන්නට වෙයි. නිවනත් අප ළඟමයි කියලා. ඒ එහෙම ගත්තොත් ඒක කරම් හරි කතාවක් නෙවෙයි. නිවන මේ අප තුල අප කෙරෙහි අප ළඟ තිබෙන ධර්මයක් තේ දක්වන්නේ නැහැ. ඒ නිසා තමයි අධ්‍යාත්මිකා ධර්මා බහිද්ධා ධම්මා කියන තැන්වලදී අධ්‍යාත්මික ධර්මවලට නිවන ඇතුළත් වන්නේ නැහැ. නිවන ඇතුළත් වන්නේ බාහිර ධර්ම. ඒ අදහස් කරන්නේ මෙහිම පනවමි කියලා මේ ස්කන්ධ පංචක සංඛ්‍යාත දුක පිළිදෙනවා. ඒ දුක උපදින්නේ ඒ මේ ස්කන්ධයන්ගේම ඒක දේශයක් වෙන සංහාව නිසා සංහාවෙන් සමුදේ හැටියට දැක්කේ ඒ විස්නාවගේ හා තවත් ඒ දුක උපදවාලන තවත් හේතු තිබෙනවානේ ආර්ය සත්‍ය දේශනාවේදී නම් බුදුරජාණන් වහන්සේ වදාළේ දුක දුක ඇතිවීමේ හේතුව හැටියට ආර්ය සත්‍ය දේශනාවේදී වදාළේ තණ්හාව. එපමණක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවා. දුක්ඛ දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදයාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍ය කියලා ආර්ය සත්‍ය දේශනාවන්දී දේශනාවන්දී ඒ විදිහටයි වදාරා පිළිගන්නේ ඒ පංචපාදානස්කන්ධ සංඛ්‍යාත දුක්ඛ ඊළඟට මේ පංචපාදානස්කන්ධ සංඛ්‍යාත දුක්ඛ ඇති කරගෙන උපදවාලම හේතුව වශයෙන් සංහාවක් සංහාව යාවං සංහා කෝනෝ භවිතා මන්දිරාග සහගතා පතර පත්‍රාදි නන්දිනි තේය තේදං කාම සංහා භව සංහා විභව සංහා යන්නේ ඒ සංහාවත් ඒ දුක්ඛ නිරෝධාරිය සත්‍ය වශයෙන් යෝ තස්සා ඒව සංහාය අශේෂ ග්‍රාග නිරෝධෝ ආදි වශයෙන් કૃષ્ණාවගේ ඉතිරි නැතිව કૃષ્ණාවගේ අනුස්සාද නිරෝධය වශයෙන් ඒ සඳහා වූ ප්‍රතිපදාව නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා යනුවෙන් ආර්ය කාලික මාර්ගය. එහෙම ඒ ආර්ය සත්‍ය දේශනාවෙහිදී වදා. තවත් දුක්ඛ සත්‍යයේ දුක්ඛ සමුදය සත්‍යයේ දුක්ඛ නිරෝධ සත්‍යයේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා සත්‍යය කියලා. දුක්ඛ සත්‍යය දුක්ඛ සමුදය සත්‍යය නිරෝධ සත්‍යය නිරෝධ ඒ නිරෝධ ගාමිනී ප්‍රතිපදා සත්‍යය කියලා. එහෙමත් වදා. ඒ කියන්නේ චතුස්සත්‍යය. චතුරාර්ය සත්‍යය චතුස්සත්‍යය. චතුරාර්ය සත්‍යයේදී තමයි සංහාව හේතුව සමුදය වශයෙන් වදා. චතුස්සත්‍ය දේශනා බුදුරජාණන් වහන්සේ රාශියක් වදාළේ. අභිධර්ම පිටකයේ යෙන විභංග ප්‍රකරණය. සත්‍ය විභංගයේ කියලා. මේ සත්‍ය විභංගයේදී ඒ දුක්ඛ සමුදය කියන මේ සත්‍ය දෙක මේ ආකාරයෙන් වදාළා. මේ කතා. මම ඒ ඒ එකක් කියන්නම්. සත්‍යකතමං දුක්ඛ. ආ ඉතලාම උන්වහන්සේ වදාරලා තිරනේ එතන එන්නේ සමුදේන පටන් ගන්න. සත්‍යකතමෝ දුක්ඛ සමුදය. එහි දුක්ඛ සමුදය නම් කවරේද? සංහාස අවශේෂාච කිලේස. අවශේෂාච අකුසල ධම්මා සීලික කුසල මූලානි සාසවානි අයං විච්ඡති දුක්ඛපති. ඒ චතුත්ත්‍ය දේශනාවන් දී එක් දේශනාවකදී වදාරා තිබෙන විදිහටදී මෙයි එහි දුක්ඛ සමුදය නම් කවරේ සංඝාත විස්නාවද අවශේෂාච කිලේස විස්නාව හැර ඉතිරි කෙලසුන්ද දසතිලේපා කියන තැන්වලදී ත්‍රිස්නාව එකක් තව නවයක් තිබෙනවානේ. ඒ ඒ නවයේ අවශේෂාට කිලේපා. අවශේෂාට අකුසල ධම්මා. ඉතිරි අකුසල ධර්මයේ. දැන් ත්‍රිස්නාව හැර අකුසල ධර්ම වශයෙන් ගන්න විට අකුසල් සිත් 12ක්. ඒ සමග යෙදෙන චෛතසිකයේ 27 දී කෘෂ්ණාව හැරියේ 26 කි. ගන්නේ. අවශේෂාච්චය අකුසල භූමා. පීරිත කුසල මූලානි සාතවා. ශාස්ත්‍රව වූ ශාස්ත්‍රව වූ කුසල මූලය. ඒ ශාස්ත්‍රව කුසල මූලය කියන්නේ ලෞකික කුසල් සිත්වල ලැබෙන අලෝභ, අදෝස, අමෝහ කියන මේ කුසල මුල්. ලෞකික කුසල්සිත වල ලැබෙන ඒ අලෝභ අදෝස අමෝහ කියන කුසල මූල. ඒවා සාසවාන කියන්නේ ආශ්‍රවයන්ට අරමුණු වන. ආශ්‍රවයෝය කියන්නේ කාමාශ්‍රව භවආශ්‍රව කියන ලෝභය, විත්‍යාශ්‍රවය කියන විත්‍ය, අවිජ්ජාශ්‍රවය කියන මෝහය. ඒ ලෝභ විත්‍ති මෝහ කියන මේ ධර්මයන්ට අරමුණු වන්නා වූ කුසලයෝ සාසව කුසල. ඒවා නම් ලෞකික කුසල්. කාමාවචර කුසල්, රූපාවචර කුසල්, අරූපාවචර කුසල් කියන මේවා. ඒවාෙහි ලැබෙන කුසල මූලය. අලෝභ, අදෝස, අමෝහ. එන මේ කුසල මූලයක්. අයං විච්ඡති දුක්ඛ කර්ම. ඒ දැන් මෙහි එන විදිහට විඥාව පමණක් නෙවෙයි දුක උපදවාලන හේතුව. තෘෂ්ණාව පමණක් නෙවෙයි. එහෙනම් සියලුම ක්ලේශ ධර්ම. ඒවර සංහාච අවශේෂාච කිලේශා කියවම සියලුම ක්ලේශය. අවශේෂාච අකුසල ධම්මා. එහෙම ගන්නා විට සියලුම අකුසල ධර්ම. ලෝභ මූල, ද්වේෂ මූල, මෝහ මූල වශයෙන් පවත්නා අකුසල් සිත් 12ක් තිබෙනවා. ඒ අකුසල් සිත් 12ක් ඒ අකුසල් සිත් 12කින් ලැබෙන චෛතසික 27ක් කියන සියල්ල අකුසල ධම්ම. සීලික කුසල මූලයන් සාසවාමි ඒ දාස්වක කුසල මූලයෝ තුන් දෙනා. ඒකට අලෝභ, අදෝභ, අමෝහ කියන ඒ ලෞකික කුසල් සිත් වල ලැබෙන ඒ මුල් තුනක්. ඒවා නිසා මොනවද ලැබෙන්නේ? ඊළඟට බලන්නට පිළිගන්නේ ඇයි ඒවා දුක උපදවාලන හේතුව හැටියට දේශනා කොට වදාළේ. දැන් අප දන්නවා ක්‍රිෂ්ණාව කියන මේ ධර්මය නොමැතිවනම් මේ ස්කන්ධ පංචක සංඛ්‍යාත දුක කොහේවත් ලැබෙන්නේ කොහේවත් ලැබෙන්නේ නැහැ. ඒ මොකද අප තුල අප්‍රහීන වශයෙන් පවතිනවා මේ ජීවත් වීමේ ආශාව. එහෙම නැත්නම් මේ සංග පංචකයක් ලැබීමේ ආශාව. දැන් මැරෙන කෙනෙකු මැරෙන්නේද ජීවත් වීමේ ආශාව පිළියෙදී. ඒ නිසා ඒ තනත්තා නැවත උපදී. නැවත උපදී. හැබැයි උපදීවට හේතු වන්නේ ඒ මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹෙන කර්ම. මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹෙන කර්ම පිටක. ඒ කර්ම කුසල කර්ම හෝ අකුසල කර්ම. ඒ කුසල කර්ම ශාස්ත්‍රව කුසල කර්ම. අකුසල කර්ම පිළිබඳව කිවෙන්නේ නැහැ සාපදානික. ඒ කුසල කර්ම ශාස්ත්‍රය. ඒ ශාස්ත්‍රයේ කියන්නේ අපි ගමු එතනට උපදවාගෙන තිබෙන මේක සංඥා නා සංඥායතන ධ්‍යානය. නීව සංඥා නා සංඥායතන ධ්‍යානයේ උපදවා ගන්න තැනත්තා කාමච්ඡන්දාදී නීවරණයන් යටපත් කරලා බොහෝ කල් කියන්නේ බොහෝ කල් කියන්නේ අවස්ථා වශයෙන් කලකටත් ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන ඊළඟට ආකාසානංචායතන ධ්‍යාන, විඥානංචායතන ධ්‍යාන, ආකින්චඤ්ඤායතන ධ්‍යානයේ කියන මේ ධ්‍යාන පිළිවෙලින් දීනි තමයි අන්තිමට මේ සංඥා මා සංඥායතන ධ්‍යානෙ පුරවා ගන්නවා. ඒ ඒ අරූප ධානවලට නමස් පිටනවා ඒ සංස්කාර සංඛාර වශයෙන් දක්වන තැනදී ආනින්ජාදි සංඛාර. ඒවාද ආනින්ජාදි සංඛාරයේ කීවේ ඒවා නීවරණයන්ගෙන් සොලවා ලිය මෙහෙන ධර්ම කියන තේරුම. ඒ කියන්නේ නීවරණයන්ගෙන් බොහෝ දුරට ගියා ඈත් වුණා. ඒ නිසා නීවරණයන්ගේ සීමාවට බොහෝම ඈත. එබැවින් නීවරණයන්ගෙන් කෙරෙන ඒ සැලීමට අති නොවන තත්වයකයි ඉන්නේ. ඒ කියන්නේ නෑ එහෙකිටිම අපි එන්නේ නැtei කියලා. නමුත් ඒ தත්ත්වය නෑ ඒවා නීවරණ යටපත් කරලා කියන. ඒ නිසා ඒ ඒ කුසල ධර්ම වලට කියනවා ආනින්දාදි සංඛාර. ඒ ලබා දෙන භවයන් නාම ධර්ම පමණක් පිටන භවයක් නේ. ඒ භවයත් ආනන්දයි කියන්න ඕන. අන්න ඒ ආනන්දාදි සංකාර කියන ඒවා උවද ඒ තනත්තා උපදවා ගත්තේ. ඔහු තුල අප්‍රහීන වශයෙන් පවත්න විස්නාව නිසා. ඒ නැත්නම් උපදින්නේ නැහැ. ඒ කුසලයේ උපදින්නේ නැහැ. ආනන්දාදි සං අප්‍රහීනව පවතින මොනවාද තෘෂ්ණාව තෘෂ්ණාවේ ඒ තෘෂ්ණාව තමයි එතන අරූප රාගය කියන්නේ. ඒ අරූප භවයේ භවයේ පිළිබඳව ආශාවක් ඒ අරූප භවයේ සංධයන් ලබා දෙවන්නේ යම් කර්මයක් නිසා නම් ඒ කර්මයන් පිළිබඳව තිබෙන ආශාව. ඒ තමයි අරූප රාගය. එතකොට මේ අරූප රාග වශයෙන් පවත්නා වූ ලෝභය ආශ්‍රවයක්. ඒ ආශ්‍රවයන්ට ගොදුරුයි අරමුණු වෙනවා ඒ කුසල ධර්මයි. අන්න ඒ නිසා ඒ ලෞකික කුසලයන් සියල්ලම සාත්‍රව ධර්ම. සා ආශ්‍රවයන්ට අරමුණු වෙනවා. කුසල ධර්ම පවණක් නෙවෙයි ලෞකික සියල්ලම ආශ්‍රවයන්ට ආශ්‍රවයන්ගේ විෂය ආශ්‍රවයන්ට අරමුණු වන බව ඉක්මවා සිටින ධර්ම තමයි ලෝකෝත්තරය. ඒක ආශ්‍රවයන්ට ආසුවන්නේ නැහැ. ආශ්‍රවයන්ගෙන් අල්ලා ගන්නට බෑ. ලෝභ දික්ති මෝහයන්ට අරමුණු කරන්නට බැරි දකින. ඒ නිසා මේ ශාස්ත්‍රව කුසල ධර්ම දැන් කුසල මූලයක් මේ දුක්ඛ ස්කන්ධ පංචකයක් ලබා දෙනවා. ඒ කියන්නේ මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටියේ කුසල කර්මයක් නා. ඒ ලෞකික කුසල කර්මය. ඒ කුසල කර්මය ඊළඟ භවයෙන් නියම කරන්නේ. ඊළඟ භවයේ කොතනද ලබන්නේ? ඒ භවයෙන් ලබන්නේ මොනවාද? ස්කන්ධ පංචකයක්. නැත්නම් ඒ ස්කන්ධ පංචකයන් අතුරෙන් එකක්. නැත්නම් කීපයක්. එහෙමද? ජාතන්‍ය සත්‍යයේ උපදනා තැනත්තාට ස්කන්ධ පහ අතුරෙන් එකයි යන්නේ. අසංඥ සත්‍යයේ උපද ලැබෙන්නේ මොන හේතුවෙන්ද? මේ සාස්ත්‍ර වූ කුසල ධර්මයක් නිසා. සාතවා සාසව කුසලයක් නිසා ඒ චතුර්ථ ධ්‍යානයේ සංඥා විරාජ වශයෙන් වඩා ලබන උපතක් එකම කියන්නේ. ඊළඟට අනිත් භ්‍රම ලෝකවල අපි ගත්තොත් මේ භ්‍රම ලෝකවලින් සුද්ධාවාස ගරි සුද්ධාවාස කියන්නේ මොනවද? අමාගාමී වහන්සේලාගේ පහළ වීම ඇතිවීම සිදුවන්නේ භවය ඇතිවන භවය අනාගාමී වෙලා මෙහිදී ඊට ඉහළ මාර්ගඵල නොලබා චතුර්ථ ධානය ඇති අනාගාමී කෙනෙක් ඒ නියගියොත් ඉපදීම වන්නේ ඒ සුද්ධාවාසී සුද්ධාවාසයේ චතුර්ථ ධාන භූමිය සුද්ධාවාසී ඉතින් සුද්ධාවාසයේ ඉස්සන්නේ සුද්ධාවාසයේ ඡන්ද පංචකයක් ලැබුණා නේ සුද්ධාවාසයේ ඡන්ද පංචකයේ තිබෙනවනේ නාම රූප දෙකම තිබෙන ස්කන්ධ පංචකයම තිබෙනවා. ඒ ස්කන්ධ පංචකයම සුද්ධාවාසයේ ලැබුණා. ඒ ලබා දුන්නේ මේ අනාගාමී කුසලයේ බලයෙන්. අනාගාමී කුසලයේ හේතුවෙන් නෑ. අනාගාමී කුසලය භවයක් ලබා දෙන එකක් නෙවෙයි. ඒක මතක තබා ගන්න. අනාගාමී කුසලය භවයක් ලබා දෙන එකක් නම් ඒක සාස්ත්‍රව එකක් වෙනවා. නෑ ආශ්‍රවයන්ට අසු නොවන ධර්මයක්. ඒ අනාගාමී වීම නිසා යම් යම් භවයන්ගෙන් නිදුණා, ඈතර වුණා. ඒ භවයන් ලබා ගැනීමට හේතු වෙන ආශ්‍රවයන් දුරු කළා, තේ කළා. අනාගාමී වීම නිසා. නමුත් සුද්ධාවාසය කියන ඒ තන්හි උත්පත්තිය ලබා ගැනීමට හේතු වන ආශ්‍රවයන් තවම තිබෙනවා. ආශ්‍රයන් හේකලේ නෑ. ඒ නිසායි සුද්ධාවාදී උපදී. අනිත්‍යන් සුදුසු නෑ උපදින්නට. අනිත්‍යන් වල ඉපදීමට Taman තුල පැවතුණු ඒ සුදුසුකම් නැති කරගත්තා ඒ අනාගාමී මාර්ග කුසලයේ උපදවාගෙන. දෙරණේ එතකොට ඒ අනාගාමී උතුමන් සුද්ධාවාසයේ ඉපදින්න. ඒ සුද්ධාවාසයේ උපදනා වූ අනාගාමීන් වහන්සේලා ප්‍රතිසන්දි සිතට සිදෙන. ඒ ප්‍රතිසන්දි සිතවන්නේ අනාගාමී ඵලය නැහැ. අනාගාමී ඵලයේ ප්‍රතිසන්දි සිතවන්නේ චතුර්ථ ධ්‍යාන විපාක සිත. එහෙම නැත්නම් පංචකණයින් දක්වන විට පංචම ධ්‍යාන විපාක සිත. ඒක තේරුම් ගන්න. එහෙම නැතුව ඒ අනාගාමී වහන්සේ වශයෙන් කියන අනාගාමී කෙනෙක් සිද්ධාවාසයේ ඉපදින විට මේ ප්‍රතිකම්ම සිතේ සිත පහළ වෙන්නේ නැත්නම් ඇති කිරීමට හේතු වූයේ සිත අනුක සිතන නැත්නම් සාපේ ලබා ගැනීමට හේතු වූ ඒ කුසලයේ තියෙනවා චතුර්ථ ධ්‍යාන භූමියේ ඉදීමට හේතු වූ ඒ හැකි චතුර්ථ ධ්‍යාන කුසල කර්ම එතකොට කුසලයේ මොනවද එතන කියනවා ඒ විකල්පකයේ කියනවා අලෝභය. ඒ විකල්පකයේ කියනවා අද්වේෂය. ඒ විකල්පකයේ කියනවා අනෝභය. කුසල මුල තුන. ඒවා කුසල මුල තුනම සාස්ත්‍රය. ආත්මවන්ත බුදුන් ආරම්භය. ඒ නිසා ඒකට නාගාමී අපේ කුහතියේ සුභාවාසික කොටම සුභාවාසික ලැබෙන ඒ පංචස්කන්ධයේ තමයි මොන පංචස්කන්ධ පංචස්කන්ධය ඒ පංචස්කන්ධයට අසුබක් නෝන අසුබක් නෝන නාම ධර්ම දක්වනවා නම් මේ අනාගාමී ධම්මයේ ඇතිවන කරන කොටස් දෙකක් ගන්න පුළුවන්. අනාගාමී ඒවා සමදෝපකරණ කල්පිත. එපමණයි උපාදාන සංකේත විතරයි. උපාදාන සංකේත ප්‍රතිවත් නැහැ. අනාගාමී ධම්මයේ කොටන අනාගාමී ඒ අනාගාමී ඵලසිත උපදින්නේ අනාගාමී අනාගාමී ධර්මයේ නිර්වාණය අරමුණු කරන්නේ. අවුත් උපදින්නේ එහෙමනේ. ඵලසිතාරම නිවන. ඒ ඵලසිත ලෝකාදී ධර්මයන්ට අකුසල ධර්මයන්ට අරමුණු කරන එකක් නෙවෙයි. ඒක ලෝක විත්ති ඒක දෙකට අරමුණු වෙනවා තමයි උපාදාන. උපාදාන අන්ත උපාදානයේ කියන ලෝකෙදි දෙකක් ආනිපාදාන, විපාදාන, සීලපතුපාදාන, අත්වාදුපාදාන කියන උපාදාන හතරක් නිවේ ලෝභ දිට්ඨි කියන මේ ධර්ම දෙක. මේ ලෝභයෙන් අල්ලා ගන්නවා අරමුණු කිරීම වශයෙන්, දිට්ඨියෙන් අල්ලා ගන්නවා නම් අරමුණු කිරීම වශයෙන්, අන්නේ අල්ලා ගන්න බබන ධර්ම වලටයි උපාදාන මේ උපාදාන සංගතියන මේ බවට ඇතුළත් වන්නේ නැහැ ලෝකෝත්තර සාධන ඉගෙන ගන්න සංග්‍රහය නිහිතින්න නිදිලා දෙන්නලා ගන්න සංග්‍රහයට ඇතුළත් නැහැ අනිත්‍යත්ම ස්කන්ධවලට ඇතුළත් අනිත් ධර්මයේ කියේ ලෞකික ධර්මත් ලෝකෝත්තර ධර්ම ඒ ලෝකෝත්තර ධර්ම අත යන කුසල් සිතා විකාශය ලෝකෝත්තර කුසල් සිත්තිගේ මාර්ගයේ විපාක සිත්සීල ඵල ඒ මාර්ග සිත්සා ඵල සිත් අතර ස්කන්ධවලට අතුලක් ස්කන්ධවලට අතුලක් කරන්නේ සිත් අතම විඥාන ස්කන්ධය වේදනාව ඒ සිත් වල ලැබෙන වේදනාව සෝමනස් වේදනාව උපදිනවා උපේක්ෂා වේදනාව උපදිනවා ඒ වේදනාවන් වේදනා ස්කන්ධ සංඥාව පවතින ඒ සිත්වල උපදිනවා අපිට සාධාරණ කල්පිත උපදිනවා සංඥාව සංඥා ස්කන්ධයකට ඉතිරි කල්පිතික සංස්කාර ස්කන්ධයට පිටත තමයි විඥාන ස්කන්ධයට ඇතුළත් ඒකට ලෝකෝත්තර සිත් අට ඒ සමගිය වෙන චෛතසික ස්කන්ධ වශයෙන් වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ හතරට ඇතුළත්. නමුත් මේ ස්කන්ධ හතර මේ වේදනා සංඥා සංකාර විඥාන කියන ලෝකෝත්තර ධර්ම ඇතුළත් වෙන ඒ ස්කන්ධ හතර උපාදාන ස්කන්ධ නෙවේ. ලෝභ දිට්ඨි කියන දෙකෙන් අරමුණු කරන්නට පුළුවන් ධර්ම අරමුණු කරනු ලබන ධර්ම නෙවේ. ස්කන්ධ සාධාරණ භාවයෙන් සාධාරණ කියන්නේ උපාදානයන්ගෙන් අල්ලා ගන්න ලබන බැරින් විදුණා. අල්ලා ගන්නට බෑ. එහෙනම් අරමුණු කරන්නේ. ඒ නිසා ඒවා ස්කන්ධ විසක උපාදාන ස්කන්ධ වේ. අනාගාමී ධර්මයට ලැබෙන ඒ මා අනිත්‍ය හැර අනිත්‍යන්ද ඒ අනිත්‍ය කියන එක අපිට වෙන් කරත හැකි කියනවානේ අනිත්‍ය සිත සිත විඥානස්කන්ධය ඒ කලසිතේ ලැබෙන වේදනාව වේදනාස්කන්ධය සංඥා සංඥාස්කන්ධය ඉතිරි চৈতසික සංස්කාරස්කන්ධය එහෙමයි කියන්නේ ඒ පිට එතකොට උපාදාන ස්කන්ධවලට ඇතුළත් නැති එක හැටියට ගත්තේ අපි පිටක් වශයෙන් ගත්තා නම් එපමණමනේ එපමණමයි අනිත් ඒවා ඒ ඒ බ්‍රහ්මයාට එහි වාසය කරන කාලයේ තුලදී උපදනා වූ අනිත්‍යක ඊට ඉහළ මාර්ගඵලයේ ලබන තෙක් උපදනා වූ අනිත්‍යක මොනවාද ඒවා ලෝකෝත්තර සිත් නෙමෙයි ඒ අනිත්‍යක ලෞකික සිත් ඒ ලැබෙන සිත් කියනවා ඒ සිත් මේ අනුසුක හැර අනිත්‍ය ලෞකික ඒ ලෞකික ධර්ම ලෝක පිටි දෙකට අරමුණු වෙනවා හැබැයි අනාගාමී වහන්සේට ලෝභය තිබුණාට පිටිය නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. ලෝභය තිබුණාට පිටිය නැහැ. පිටිය නැති කලන සෝවාන් මාර්ගයේ ලෝභය තිබුණා. ඒ උන්වහන්සේගේ ලෝභයට ආරම්භ වෙනවා. අපි මෙහෙම ගනිමු. උන්වහන්සේ මෙහිදී අනාගාමී වෙලා ඉහළ මාර්ගයේ ඵලය ලැබියේ නැහැ. ලබන්නේ නැතුව ඒ අනාගාමී උපදනා සුද්ධාගාමී උපන්නා කියලා ගන්නවා. ඒ සුද්ධාවාසෙහි පළමුවෙන්ම ප්‍රතිසන්දිය ලබා ප්‍රතිසන්දියට අනුකූලව එහිදී උපදින්නේ ප්‍රතිසන්දියට අනුකූලව අපි ඉගෙනගෙන තියෙන විදිහට චිත්ත වීතිවලදී මේ නැත්නම් සිතේ ප්‍රවෘත්තිය ගැන කතා කරන විට භවංග නැතිවයි භවංග සිත ඊළඟට ඒ භවංග සංකතිය නරක්වලා මේ ලැබූ ආත්ම භාවය මේ ස්කන්ධයන් අරමුණු කොට ඒ අනාගාමී වහන්සේටද චිත්ත වීතියක් උපදින. ඒ උපදන චිත්ත වීතියක් දක්වලා තිබෙන්නේ. ලෝභයෙන් යුක්ත වූ චිත්ත වීතිය. ලෝභ මූල චිත්ත වලින් යුක්ත චිත්ත වීතිය. ඒවට කියන භව නිකාන්තික ලෝභ ජවන. භව නිකාන්තික ලෝභ ජවන. භවයට ආසා කරන, අලුම් කරන ලෝභයෙන් යුක්ත වූ ජවන. එතකොට මහන්සේට එහිදී උපදින්නේ එහෙමනම් පළමුවෙන්ම උපදින්නේ චිත්ත වීතියක ජවන් වශයෙන් මොනවාද ලෝක මූලෙහි ලැබෙන සෝමනස්ස සහගත දික්ඛිගත විප්‍රයුක්ත අසංඛාරික සුත සසංඛාරික සුත සෝමනස්ස සහගත ඔව් දික්ඛිගත උපේක්ෂා සහගත දික්ඛිගත විප්‍රයුක්ත අසංඛාරික සුත සසංඛාරික සුත කියන මේ හතර අතුරෙන් යම් කිසි සිතක් ලැබෙන්නට ඕන. බහමිකාන්තික ලෝභ ජවන්න. මේ එතකොට ඒ භවයේ කීවේ කුමක්ද? මේ ලැබූ ස්කන්ධ පංචකයේ නේ එතෙන්දී ලැබූ ස්කන්ධ පංචකයේ භවයේ කීවේ. ඒ ස්කන්ධ පංචකයට ආශා කරමින් උපදින්නේ. මොකමද මේකට අරමුණු උනේ? ලෝභයට අරමුණු වුණා. ලෝභයට අරමුණු වුණා. ධිට්ඨිය නැති කරපු කෙනෙක් ඒ නිසා ධිට්ඨිය නැහැ. නමුත් මෝහයට අරමුණු වුණා. ලෝභයයි මෝහයයි. ආශ්‍රවයන්ගෙන් මොකක්ද අඩු වුනේ? එක ආශ්‍රවයක්. ආශ්‍රව ධර්ම හතරක් දක්වන තැනදී කාමාශ්‍රව භවආශ්‍රව කියන ඒවායේදී ලෝභයෙන් ධර්ම වශයෙන් ගන්න. එතකොට ලෝභය කියන්නේ ලෝභය කියනවා ධිට්ඨිය නැහැ අවිජ්ජාපදේ කියන මොහේ මොහේ ඒකේ සංග පංචකය තමන් ගේන ලෝභයකට අරමුණු වෙනවා මෝහයකට අරමුණු එහෙමනම් මේ උපාදාන සංගය ඒ තමන්ට කරන්නේ දැන් අපි ගමන වහන්සේ රහත්ුණයි කියන්නේ වහන්සේ එතෙන්දී රහත් වෙනවා රහත් වන විට ඉතිරිව තිබුණු ක්ලේශ ධර්ම නැත්නම් ආශ්‍රව ධර්ම එහෙම නැත්නම් සංයෝජන ධර්ම අපි මේක ආකාරයෙන් ඒවා ඉගෙනගෙන තිබෙනවානේ. ඒවා සහ මුලින්ම නැති සම්පූර්ණයෙන් නැති කරනවානේ. නැති. ඒ නැති කළාම උන්වහන්සේගේ సంతානෙහි කිසිදු අකුසල ධර්මයක් දැන් නැහැ. අහතුනා මේකද ගන්න කෙලෙස් නැති කළා. ඒ කෙලෙස් නැති කළ උතුමාට කෙලෙසුන්ගේ වශයෙන් මේ තමන්ගේ පංචස්කන්ධය අරමුණු කරන්නට පුළුවන්. එහෙම අරමුණු කිරීමක් කරන්නට බෑ. නැති කෙලෙස් වලින් කොහොමද අරමුණු කරන්නේ? කෙලෙස් නෑ. මොකද ලෝභාදී ලෝභයෙන් පටන් ගන්න ලෝභ නැත්නම් මෝහාදී ඒ කෙලෙස් එකක්වත් නෑ. නැති සංකාරයක් උන්වහන්සේට තිබෙන්නේ. ඒ නිසා උන්වහන්සේට නම් ලෝභ දිට්ඨි කියන උපාදානයන් නැති බැරි ඒ ඒ උපාදානයන් තමන් වහන්සේට ලෝභ දිට්ඨි නැති බැවින් උපාදාන නැහැ කියන්නේ. ඒ උපාදානයන් ගෙන් අරමුණු කරන ස්කන්ධ නෙවෙයි කියන්නේ. නේ? ලෝභ දිට්ඨි කියන්නේ ඒකනේ ඒ ලෞකික ස්කන්ධ ලෞකික ධර්ම තිබෙනවනේ. දැන් රහතන් වහන්සේ ගැන කලකට. රහත් වීමේ කියන අරහන් මාර්ග සිත උපදින්නේ ඒ කාලය අපි දන්නවනේ එක චිත්තක්ෂණයක කාලයක්. ඊට පස්සේ ඒ මාර්ගසිත නැවත උපදින්නේ නැහැ. ඊළඟට ලැබෙන්නේ ඵලසිත. උන්වහන්සේට ඵලසිත තමන් වහන්සේ කැමති කැමති අවස්ථාවලදී උපදවා ගත හැකි. ඒ ඵලසිත උපදවාගෙන අරමුණු කරන්නේ නිර්වාණය. නිවන අරමුණු කරගෙන උපදින්නේ. ඒ ඵලසිත අන්නේකුගේ ලෝභයකව දිට්ඨියකවත් අරමුණු කරන්නට බෑ. ඒක අපි දන්නවානේ. තමන්ටත් ලෝභ දිට්ඨි නැහැ. ඒ නිසා කොහොමදත් ඒ ඵලසිත අරමුණු කරන්නට බැරි බැවින් උපාදාන ස්කන්ධ කියන ගොඩට ඇතුළත් වෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේට තිබෙන අනිත් ස්කන්ධ අනිත් ස්කන්ධය කියන්නේ ඒ ලෞකික ධර්ම. උන්වහන්සේට ශරීරයක් තිබෙනවා. ඒ ශරීරය රූප ශරීරය කියන්නේ රූපනේ. ඒ රූප සම්බන්ධ කණේතං රූපං කාමාවචරං කියලා කියන්නේ. අනිත් එක කාමාවචර ඒ වගේම ලෝකියක්. ලෝකියන් කියන්නේ ලෞකිකයි. එතන මේ රූප ලෞකිකයි. උන්වහන්සේට ඒ ඵලසිත හැර ඇතිවන්නා වූ අනිත් ධර්ම ලෞකික ධර්ම. ලෞකික ධර්ම. ඒ ධර්ම සියල්ලම කොයි ගොඩට දෙන්නේ? උපාදාන ස්කන්ධ කියන ගොඩට යන්නේ. උපාදාන. මොකද සමහර දක්වනවා. රහතන් වහන්සේට තිබෙන්නේ උපාදාන ස්කන්ධ පංචකයක් නෙවේ. උන්වහන්සේට තිබෙන්නේ පංචස්කන්ධය. එහෙම කියන්නේ උන්වහන්සේගේ උපාදානයන්ට අරමුණු නොවන බැරි. උන්වහන්සේට උපාදාන නැහැ. එහෙම අරගෙන. නෑ උන්වහන්සේගේ ශරීරය. උන්වහන්සේගේ අපි ගනිමු ක්‍රියා කියන ඒවා සිතුම් පැතුම් කියන ඒවා අපිට කියන්න හැකි මේ ජීවුම් කෙරුම් කියලා. ජීවුම් කෙරුම් කියන්නේ දැන් රහතන් වහන්සේ කතා කරන. ඒ වහන්සේගේ ක්‍රියාව නේ කතා කිරීමේ ක්‍රියාව. ඒක අපිට කියන්න හැකි ඕනම් කියුමක් කියුම්. දේශනා. කෙරුම් කියන්නේ වහන්සේගේ යම්තා ක්‍රියාව. හිතනවා ඒ ක්‍රියාවන් සිදු කරන්නේ මොන සිත්වලද? ලෝකෝත්තර සිතින් නෙවෙයි මේක කරේ. දැන් උන්වහන්සේට ලෝකෝත්තර සිතයි කියන්නේ උන්වහන්සේට පහළවන ලෝකෝත්තර සිත අරහත් කලසිත. ඒ අරහත් කලසිත ලැබෙන අවස්ථාවේදී උන්වහන්සේ කුමක්ද සිදු කරන්නේ? නිවන අරමුණු කරමින් සිටිනවා. ඊට අනුව ඒ වෙලාවේ උන්වහන්සේ කතා කරනව නෙවෙයි. වෙනගෙනක් ක්‍රියා කරනවා නෙමෙයි. වෙනගෙනක් ක්‍රියා සිදු කිරීමේදී වහන්සේට උපදින්නේ ඒක අරහත් ඵලසිත හර අනිත් ඒවා උපදින ඒවා කොහොම සිත් වශයෙන් ලෞකිකසි. ඒ ලෞකිකසින් තමන් වහන්සේට ලෝභාභයක් නැති බැවින් ඒවා තරමුණු වන්නේ නැහැ. නමුත් අන්‍යයන්ගේ ලෝභාභයට අරමුණු වෙනවා. අන්‍යයන්ගේ ලෝභයට අරමුණු වෙනවා. ඒ නිසා සෝරිය පිටානන්ට හරි විපතක් වුණා. කච්චාය මහමුදුරන්ගේ ශරීරයේ දැක ඇති කරගත්ත භාවයක ලෝභයක් හේතු කොටගෙන ලිංග පරිවර්තනයක් වුණේ. එතකොට අන්‍යයන්ගේ ලෝභාදියට අරමුණු වෙනවා. මොකද මේ ලෞකික ඒ ශරීරය. කාගේවත් ලෝභාදියට අරමුණු කරන් අරමුණු වන්නට බෑ ලෝකෝත්තර ධර්ම. ඉතින් හොඳයි ඊළඟට අපි බලමු ඒවා අන්‍යයන්ගේ බෝධාගියට අරමුණු වන බැවින් උපාදාන සම්පූර්ණ. උපාදාන. ලබකොර. ඒවායේ ස්වභාවයෙන්ම උපාදාන ස්කන්ධ කියන එකයි බුදුරජාණන් වහන්සේගේ දුක පිළිබඳ වූ දේශනාව අනුව සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා ඒ පංච උපාදානස්කන්ධා කියන එකට ඇතුළත් නොවන්නේ අපි කලින් සඳහන් කළ ලෝකෝත්තර ධර්ම තමයි. ඒ ලෝකෝත්තර ධර්ම නොවන ඒ අන්‍ය ධර්මයෝ ලෞකික ධර්මයි මේ උපාදාන ස්කන්ධයකට ඇතුළත් කළේ. ඒක කොටින් කවසතු උපාදාන ස්කන්ධය පංච උපාදාන ස්කන්ධයම දුකයි. ඒකට රහතන් වහන්සේට නැතිව ගියා දුක් නැත්නම් දුක තරණය කළා. ඒ විකාටි චතුරාර්ය සත්‍ය උන්වහන්සේ අවබෝධ කොට අපි කියනවා නේ මහන්සේ දුකින් නිදහස් වුණයි කියන්නේ. කීනා ජාති උතුම් භක්මචරියන් කතං කරණීයන් නාපරිත්තත්ථාය. එහෙම ප්‍රකාශ කරන්නට පුළුවන් තත්ත්වයක් උන්වහන්සේට ඇති වුණා. ජාතිය ක්ෂය කළා. يعني ජාතිය කියන නැවත ඉපදීම ඉපදීම කියන එක නැවතුණා. ක්ෂය කළා. يعني ඒ ඉපදීමක් සිදුවන්නේ නැහැ. නැවත උපදිනවා නම් මොනවද උපදින්නේ? ඉපදිනවායි කියන එක ඉපදිනවා අවුරු හෝ ඉපදිනවායි කියන එක ඒ මොනවද ඉපදීපතින් ලැබෙන්නේ? උපාදාන ස්කන්ධ පංච. ඕයි ගණනක් ඊට ඇතුළත් කරනවා. උපාදාන. නේ? ලැබෙන්නේ ඒකනේ. ඒ උපාදාන ස්කන්ධ පංචකයක් උනි ඉපදීම වශයෙන් ලැබෙන්නේ. එහෙම නැත්නම් නාම ස්කන්ධ හතර ඒ උපාදාන ස්කන්ධ හතරයි. එහෙම නැත්නම් එකම රූපස්කන්ධයේ ලැබෙන අසඤ්ඤ සත්‍යෙහි ඒ එක උපාදාන ස්කන්ධය. ඒවා තමයි බුදුරජාණන් වහන්සේ දුක හැටියට කතාරන්නේ. දුක හැටියට කතාරන්නේ. ඒ නිසා මෙතන සත්‍යකතමං දුක්ඛං. අවශේෂාක සාසවා කුසලා ධම්මා අවශේෂාක සාසවා කුසලා ධම්මා දැන් කුසල කීවේ අකුසල අවශේෂාත අකුසල ධර්මා සීනික කුසල මූලානි සාකනා කුසල මූලය තුන් දෙනවා සාස්ත්‍රම වූ කුසල මූලය තුන් දෙනවා දුක හැටියට වදාරනවා සත්‍යකතමං දුක්ඛං අවශේෂාත සාසදා කුසල ධම්මා කිරිමු සාස්ත්‍රව කුසල ධර්මයෝ ඒ අවශේෂා කියන්නේ කුසල මූලයන් හැර අවශේෂාත සාසවා කුසලා ධම්මා සාසවාත කුසලා කුසලානං ධම්මානං විපාකා සාසවාත කුසලා කුසලානං ධම්මානං විපාකා ඒ ආශ්‍රවයට අරමුණු වන්නා වූ කුසල කුසලයන්ගේ විපාක. ඒ මොන විපාකද? ලෞකික විපාක. ඒ ලෞකික විපාකයේ කියන එකට කීයක් ගන්නවද? ධර්ම වශයෙන් උදුරනවද? 32ක් ලෞකික විපාක 32 අවතේ පාපවා කුසල ධම්මා පාපවාච කුසල කුසලානං ධම්මානං විපාක ඒක ධම්මා ක්‍රියා මේව කුසලා නා කුසලා නච කම්ම විපාක ඒක ධම්මා ක්‍රියා ඒ කියන්නේ ක්‍රියා ඒක ධම්මා ක්‍රියා මේව කුසලා නා කුසලා නච කම්ම විපාක ක්‍රියා කරන එක යාවෝ යාසිතේ කියන්නේ කුසලිත නොවන අකුසලිත නොවන ඒ කුසල අකුසලයන්ගේ විපාකක් නොවන ධර්මවල ක්‍රියාවක්. එනිසායි ඒ නවදාලේ මේ ජේත ධර්මා ක්‍රියා නේව කුසල නාකුසල මෙච්ච කම්ම විපාක. අබ්බංච රූපං අබ්බංච රූපං රූප වලින් කිසිවක් අත්හැරලා නැහැ. සබ්බංච රූපං ඉදං විච්ඡති දුක්ඛං මේ තමයි දුක මේවා මෙය දුකයි කියනු ලැබේ ඉදං විච්ඡති දුක්ඛ තේරුණාද එතකොට ඒ මේක සංඥා නා සංඥා යතනෙහි ලැබෙන්නේ ස්කන්ධ හතරක් ඒ අරූප ස්කන්ධ හතර ඒ දුකද නැද්ද දුකයි ඒ සුභාවාසෙහි ලැබෙනවා ස්කන්ධ පංචකය. රූපයක් තිබෙනවා. ඒ ලැබෙන ස්කන්ධ පංචකයේ දුකද නැත්ද? එනම් අන්න එහෙම තේරුම් ගන්න. ඊළඟට සත්‍ය කතම දුක්ඛ නිරෝධෝ. දුක්ඛ නිරෝධය එහි දුක්ඛ නිරෝධය කවරේද? සංහායච අදසෝසාත කිලේශානම් අවකේසානං අකුසලානං ධම්මානං තින්නං කුසල මූලානං සාපවානං පහානං අයං විච්ඡති දුක්ඛ නිරෝධ දැන් ආර්ය සත්‍ය දේශනාවෙහිදී දුක්ඛ නිරෝධයේ වශයෙන් දේශනා කොට වදාළේ යෝ සත්‍යයේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිච්චසග්ගෝ මුක්ති අනාලයෝ වශයෙන් কৃষ্ণාවගේ අශේෂ විරාග නිරෝධය কৃষ্ণාවගේ අනුත්පාද නිරෝධය දුක්ඛ නිරෝධය වශයෙන් බුදුරජාණන් වහන්සේ ආර්ය සත්‍ය දේශනාවෙන්දී වදාළේ මෙහිදී සංහාරිත ඒකට සංහාව එකක් හැටියට වදාළා සංහායක අවශේෂානන්ත කිලේශානං ඉතිරි ක්ලේශයන්ගේද අවශේෂානංච අකුසලානං ධම්මානං ඒ මේ අකුසල ධර්මයන්ගේද පින්නන්ට කුසල මූලාන සාස්ත්‍රාන කුසල මූලයන් සාස්ත්‍රව වූ කුසල මූලයන් තුන් දෙනාගේද පහන පහන අයං විච්ඡති දුක්ඛ නිරෝධ එතන ප්‍රහාණය කීවේ යනුත්පාද නිරෝධය සමුච්ඡේදක් රහාමි නැවත නූපදන ආකාරයෙන් ඒවායේ නැති කිරීම දැන් ඒ දුක්ඛ ඉතින් එහෙම කියවන්න ඒ දුක්ඛ නිරෝධය කියන එකට කෙනෙක් පැමිණෙන්නේ එකම වරණයෙන්. ඒ දුක්ඛ නිරෝධය සාක්ෂාත් කිරීම සතර වරකදී කරනවා. සතර වර. මේක තේරුම් ගන්න ඕනේ දුක. එහෙම නැත්නම් කුසල මූලයන්ගේ අවිස්සාව නිරෝධය කියන එක සිදුවන්න නම් රහත් වෙන්නට ඕනේ. රහත් මගින්මයි ඒ සිදුවන්නේ. ඒ අකුසල ධර්මයන්ගේ ඒ හේතු අකුසල උපදීමේ හේතු වශයෙන් ගන්නා ඒ ලෝභාදී මූලයන් නවතුණු උපදන ආකාරයෙන් දුරුකල උතුමාට තමා කුසල මූලයන්ගේ ප්‍රවත්මත්ද නැතුව යන්නේ. එතෙක් කුසල මූල තිබෙනවා. ඒක අකුසල මූල තිබෙනවා. අකුසල මූලයෙන් තිබෙනවා. ඒ අකුසල මූලයන්ගෙන් අන්තිමට දුරු කරන අකුසල මූලය තමයි මූලය තමයි මෝහය මෝහය මෝහය මෝහය මෝහය ඒ දෙක ඕකම ඕකම අනාගාම මාර්ගයේ ද්වේෂය නැති කරන්නේ ඕකම ඉතින් ඒ අකුසල මූලයන් දුරු කරන තුරු කුසල මූලයන් එහෙම පිටින් දුරවන්නේ නැහැ එන්නු එන්නු කරන්නේ අකුසල මුල් පිටනවා නම් ඒ අකුසලයන් මැඩපවත්තන්නේ අකුසලයන්ට හිතෝපදීමට අවස්ථා නොදීමට කුසල මුල් කියන ඒවා උපදින්නට ඕන අකුසල මූලයන්ගෙන් දෙරෙන්නට අකුසල මූලයන් යටපත් කරන්නේ දුරුකොට කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ කුසල මුල් ඇතිවන්නේ නැහැ ඒක කුසල මූලයෙන් ඇතිවන්නේ කොයි තරම් කවුද? අකුසල මූල නැවත නූපදන ආකාරයෙන් දුරු වෙනතුරු. අකුසල මූලයන් එහෙම පිටින්ම දුරු කිරීම ප්‍රහාණය කිරීම අරහන් මාර්ගයෙන් සිදු කරන විට ඒ සමගම සිදුවන දෙයක් තමයි කුසල මූලයන්ගේද ප්‍රහාණය කුසල කුලයන්ගේ ප්‍රහාණය වෙනවා. කුසල් මුන්ද උපදින්නේ නැහැ. එහෙනම් රහතන් වහන්සේට උපදනා වූ අලෝක අදෝසතිය අදෝස අදෝස කියන ඒ මූලයෝ තරවටික. ඒ වගේම මේක ධර්මා මොකද ඒ ඒ වාක්‍ය කියන්නේ මොන මූලයෝ කියලාද? ඒවා විපාක අව්‍යාස විපාක ක්‍රියා යන අව්‍යාසික බිය ඒවා අව්‍යාසික යන කුසලුත් නෙවෙයි අකුසලුත් දැන් අකුසල් කියන්නේ අලෝභ දෝෂ සමෝහ කියන ඒ කුසලුත් නොවන අකුසලුත් නොවන ධර්ම වලටයි අව්‍යාසක අව්‍යාසක අව්‍යාසක අන්න වහන්සේට ඇතිවන ඒ නූලය අලෝභ අදෝස අමෝහ කියන ඒ නූලය අව්‍යාප්ත ව්‍යාප්ත තුල ලැබෙනවා විපාක තුල ලැබෙන ඒවා විපාක ස්වභාවය කියලා ව්‍යාප්ත තුල ලැබෙන්නේ මේ ක්‍රියාබල මේ දෙකම එකතු කොට දක්වන්නේ අව්‍යාප්ත ඒවායින් කර්ම සාධනයක් ගන්නෙ නැහැ කර්ම සාධනයක් කර්මයක් ඇති කරන්නේ නැහැ දුක් ක්‍රියා මාත්‍රයක් ගමනක් සිදු වෙනවා. ඒ වගේම කරන ලබන අතීත කර්මයකදී විපාකයක් වශයෙන් ලැබෙනවා. ඒක උන්වහන්සේගේ දුක පිටිකම. රහත් වුණා. මේ ජීවිතයේදී රහත් වෙනවා. රහත් වුණා උන්වහන්සේට ක්‍රියා උපදී. ක්‍රියා සිදු කරනවා. රහත් වුණා උන්වහන්සේට විපාක සිදු කරනවා. විපාක මේ භවයේ ලැබෙන විපාක කියන්නේ ඒවා වැඩි. ඉතින් මේ විපාක සහ ක්‍රියාස මොනවාද? ලෝකෝත්තර විපාකයෙන් ඒක දුකෙන් විපාක. මේ ඒ කියන විපාක ඒ කියන ක්‍රියා ආශ්‍රවයන්ට අරමුණු වන පංච උපාදාන සම්බේත ඇතුළත් ඒ නිසා ඒ වාගේ එතකොට මේ දුකෙන් නිදහස් වුණයි කියන්නේ මොන දුකෙන්ද නිදහස්? ආයත සංසාර ආයත සංසාර දුකේ කියන්නේ නැවත ලැබෙන්නට තිබුණු දුකේ. ඒ තමයි අනුත්පාද කියලා කියන අනුත්පාද විරෝධය කියන්නේ ඒකයි. අනුත්පාද විරෝධය කියන්නේ අනුත්පාදය කියන එක තාම උගන්නේ නැති එක. අනුත්පාද එහි නිරෝධය. ඒ අනිත්‍යද නිරෝධයේ මූල නම් මොකද ගන්නෙ? ඒ අවස්ථාවේදී ඒක උපදිනවා. ඒ අවස්ථාවට පැමිණෙනවා. ඒ කරුණාවම මෙහිදීම ඒ අනිත්‍යද නිරෝධය සිදු කරා. ඒක මනාවකට දැක්කෙන්නේ ඒක තේරුම් ගන්නට පුළුවන් විදිහට තිබෙනවා පරිච්ඡ සමුත්පාද දේශනා. යෝ තත්තාවෝ සංහාය ඒක නෙමෙයි පටිච්චසමුප්පාදයේ ස්වභාවය ඉන්නේ අවිද්‍යාවක්සේ අශේෂ විරාග විරෝධ සංකාර විරෝධ සංකාර විරෝධ විඥාන විරෝධ ඔය විදිහට එනවනේ මේ දක්වන්නේ කොහොමද මේ අවිද්‍යා ආදී ඒ ධර්මයන්ගේ අනිත්‍යතාව ඒ අනිත්‍යත්වයේ නිරෝධ මේ නිර්වාණ ධර්මය එන මේ ධර්මය අවබෝධ වන අවස්ථාවේදී අපිට නිවනින් ගැටීම නිසා තමයි මේ අනුස්පාද නිරෝධය සිදුවන්නේ. ඉතින් මේ අනුස්පාද නිරෝධය සිදුවන අවස්ථා හතරක්. අනුස්පාද නිරෝධය කියන එක ඒක සිදු කරන අවස්ථා හතරක්. දැන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීවත තරාමා කියන සංයෝජන ධර්ම තුන නැති කරනවා සෝවාන් මාර්ගයෙන්. කුමක්ද කලේ? ඒ සංයෝජන ධර්මයන්ගේ අනුත්පාද නිරෝධය. මේ සංයෝජන ධර්මයන්ගේ අනුත්පාද නිරෝධය. ඊළඟට කාමරාග ප්‍රතිගත කෙනෙකුට තුනී කරනවා කියනවා. මේක ඒ වහින පිටිම නැතිකලේ නෑ. ඒ කාමරාග නැවත උපදින තත්ත්වයේ තියෙන උත්සාහයක් නෙමෙයි. නමුත් අනාගාමී මාර්ගයේදී කාමරාග ප්‍රතිගතක රූපකර ආකාරය නැතුව නැත්තර ඒ නැත්තර අනුස්ථාපන දුර එහෙමනම් මේ ප්‍රතිගත කියන දෙයක් මොකක් හරි කරලා නැති කරලා විනාශ කරලා ගන්න නේද ඊළඟට රූපරාග රූපරාග මාන උද්දච්ච අවිද්‍යා කියන ඒ ධර්ම අරමාර්ගයෙන් නැති සමුච්ඡේද ප්‍රහාණය ප්‍රහාණය කරන දුරු කරනවා සිදුවීමේ තමයි ඒ අනිත්‍ය නිරෝධය. ඒ තමයි ඒවා මේ පත්‍ය මේ මාර්ගයේ උපදවා ගත්තේ නැත්නම් ඒවා ඉදිරියට තව පුරකට උපදිනවා. උපදීමයි හැකියාවක් බලතුනේ. නමුත් දැන් මේ සිදුවුණු සිද්ධියේ හේතු කොටගෙන ඒවාට ඉදිරියට උපදින්නට බෑ. උපදින්නට සිදුනනම් යම් හැකියාවක් ඒක නැති කොටස. ඒක අවස්ථාවනේ. ඒක තේරුම් ගන්න කියලා අහනවා. ඇතිවෙන එක නැති වෙන එක කියන එක ලේසි එහෙම තමයි ඒ විදර්ශනාවේ වෙන සමපනස්කාර විද්‍යාවේ දැකීම ගමන් ඒකයි. අවිද්‍යා සමුදයා සමුදයෝ, අන්නා සමුදයා සමුදයෝ, භව සමුදයා සමුදයෝ, ආහාර සමුදයා සමුදයෝ ඒවා සමුදේ අතරතු මේ මේ සංකේතන නිසා ඒ අසුරණ ධර්මයන්ගේ විපත් ලක්ෂණය කියන අසුරණ ලක්ෂණ ලක්ෂණ එකම කියනවා